මේතිරිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් නමෝ නමෝ තස්සේ දෙවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස මූලාසනයේ සිටින කෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. අනිකුත් සියලුම යෝගාවතර පිළිසිගෙන අවසරයි. අපි පසුගිය දවස් කීපයේ අසුරු කළ යුතු සිල්වත් ගුණවත් කල්යාණ මිත්‍රයෙකු සතුගේ යුතු ගුණාංග පතිනා ගුණාංග කීපයක් ඉදිරිපත් කරගෙන ධර්ම දේශනාව පවත්වන දුනා. ඒ අනුව අවසාන ධර්ම දේශනාවට ඉදිරිපත් කරගත්තේ මේ සතිය නැත්නම් මේ අප්‍රමාදයේ කියන ගුණය. සද්ධාව, සීලවන්තකම, සුතය, බෞද්ධ භාවය එහෙම නැත්නම් ත්‍යාගය නැත්නම් දාණය ආදී ගුණයන්ගෙන් පරිපූර්ණ වෙච්ච ඒ කල්යාණ මිත්‍යා තුල වීරියවන්ත කල්යාණ මිත්‍යා තුල අනිවාර්යයෙන්ම තිබිය යුතු ගුණයක් වශයෙන් සඳහන් වෙනවා මේ සතිය. මේ සතිය පිළිබඳ කල්යාණ මිත්‍යාගේ ගුණයක් වශයෙන් ඉදිරිපත් කරගෙන නමුත් සාකච්ඡා කරනකොට යෝගාවචරයට ඒ පිළිබඳව ලොකු පූර්ව ආදර්ශයක් ලැබෙනවා. කොහොමද සතිවන්ත පුද්ගලයා උත්තර සතිය තියෙනවා නම් කටයුතු කරන්නේ කියලා. මේ පිළිබඳව තමන්ගේ ගුරුවරයාගේ සතිවන්ත භාවය ගැන උත්සුක වෙන යෝගාවචරයට ඒ සතියේ ස්වરૂප ලක්ෂණ රස වශයෙන් උනන්දු වෙනකොට උනන්දු වෙනකොට ඒ ලක්ෂණ ඒ රස තනන්තුරත් පිළිටවා ගැනීමට ඉබේම පෙළඹෙන ගතියක් නැත්නම් ඒකට අත්වල ලැබෙන ගතියක් ආලෝකය ලැබෙන ගතියක් තියෙනවා මේ නිසා අපි පසුගිය දවසේ මේ සතිය ස්වરૂප විවිධාකාර පැතිවලින් ඉදිරිපත් කර ගන්න යෙදුණා. මේ මේ ಗುಣ කල්යාණ මිත්‍යයන් තුල පවතිනවා කියන ආදර්ශයත් ඒ පිළිබඳව උනන්දුවක් ඒ වාගේම අප අප තුලත් මේ මේ ගුණය සතිය කොයිතාග්‍රට පවතිනවාද ඒක දිනුපවම කර ගැනීමට බලපාන්නා වූ සාධක මොනවාද කියන විදිහට දැන ගැනීම සඳහා ඒ අනුව කෙටියෙන් සඳහන් කරතොත් සම්මා සම්බුද්ධ ශාසනයේ සතිය ඉතාමත්ම අත්‍යවශ්‍ය කාරණාවක් විශේෂයෙන්ම මේ පරියප්තිය ප්‍රතිපත්තිය ගැන කල්පනා කරනවා. ඒක හරියට ව්‍යංජනයකට ආහාර වේලකට ලුණු ටික වාගේ සෑම තැනකම සමාකාරව පැතිරී තිබුණොත් ඒ ආහාර රසයේ කැපී පෙනෙන ගතියක් තියෙනවා. එහෙම නැතිනම් සතිය නොමැතිනම් හරියට ලුණු නැති ආහාරයක් වාගේ ඒක වැළඳීමට අත්විස් ස්වරූපයක් පවතිනවා. මේ නිසා නිතරම සතිය ඉදිරිපත් පැවතිය යුතු බව යෝගාවචරය හොඳින් දැනගන්නවා. අන්නේ දැනගෙන ඒ පූර්ව ආදර්ශය තමයි කල්යාණ මිත්‍රෙන් වහන්සේලා අප ඉදිරියේ ගෙනහැර පාන්නේ. අපි ඒක ගැනයි මේ හදාරන්නේ හදාරනකොට හදාරනකොට අප තුලත් සතිය පිහිටුවා ගැනීමට අවශ්‍ය කරන පසුබිම ගොඩනැගෙනවා. මේ සතිය ලක්ෂණ රසපච්චපත්තාන පදත්තාන වශයෙන් අපි එදා සාකච්ඡා කරන්න යෙදුනා. මේ වෙලාවක සතිය පවතිනවා නම් මතුවෙන යම්ම හෝ අරමුණක් වේවා එහි ගිලින විනිවිදින දැස ගන්නා ස්වરૂපය සතිය පවතිනවා. සතිය නැතිනම් අසතිමත් නම් ඒ අරමුණු මත ලෝටා යන, lessා යන යාන්තම් මතු පිට විතරක් දැක දැන ගන්නා ස්වරූපේ පවතින. මේ තමයි සතිවන්ත නැත්නම් අසතිමන්ත කියන මේ පුද්ගලයන් දෙදෙනා අතර වෙනස දැනගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි යම් කිසි කෙනෙක් සතිය පිහිටවනවා නම් ඒ කෘත්‍ය වශයෙන් ඒ අරමුණ දෙම නැවත නැවතත් මූල දාන ස්වරූපය අරමුණත් එක්ක මූලට මූලලා සිටින ස්වරූපය ඉදිරියේ තියෙන අරමුණ ඒකදෝ මේකදෝ කියලා කලකොල නැති භාවය වැටෙනවා. ඒක යෝගාවචරිකුට තමන් වශයෙන්ම අත්හැර ගන්න පුළුවන්. මේක තමයි සත් අපි එදා ඉගෙන ගත්ත විදිහට සතියේ රසය නැත්නම් සතිය විසින් කර දෙන කුචේ. ඊගාවට ඒ අරමුණ අතනවරින ගතිය. අරමුණට මූල දාලා පවතින ගතිය. මේ විදිහට එනේන අරමුණට බැසගෙන නැත්නම් බැස ගන්නා සුළු ක්‍රමයකට අරමුණට මුහුණ දාන ගතිය තියෙනවනම් <clears throat> මේ අරමුණත් මේ සතිචෛතසිකයේ සහිත හිතත් කියන මේ දෙක එකිනෙකට සමීප භාවයක් සම්බන්ධ භාවයක් පවත්වනවා මේ අරමුණත් හිතත් මේ විදිහට සමීප සම්බන්ධතාවයකට ආශ්‍රයකට වැටීම නිසා මේ ආශ්‍රේ paludu කරන මේ ආශ්‍රේ විසම කරන කිලුටු කරන කෙලස් වලට වැද ගන්න බැරි. අරමුණක් හිතක් දෙක ඒ තරම්ම සමීප වාසය කරන නිසා අතරමැද කල්පනා මේක හොඳද මේක නරකද මේක ප්‍රියද මේක අප්‍රියද මෙහෙම කළොත් හරියයිද ආදී කොට ඇත්තා වූ කිසිම කල්පනාවකට සංකල්පනාවකට පරිකල්පනාවකට ඉඳ නැතිවයි. ඒ නිසා ආරක්ෂාවක් ලැබෙනවා මේ ආරමුණ දැනගැනීමේ කෘත්‍යය නිසිනින්දේ කරගෙන. ඒක මොකද ආරමුණත් සති සතියක් නැත්නම් සතිමත් හිතත් මෙනෙහි කරන හිතත් පමණමයි අතරමැද නීවරණ ධර්ම වලට ඉඩ නැහැ. මේ නිසා ආරක්ක ප්‍රතිපත්තාන කියන ආරක්ෂාවක් යෝගාවචරයට සැලසෙනවා. මෙන්න මේ ආරක්ෂාව තුළ පමණයි යෝගාවචරයට යම්ම දවසක මේ සංසාරේ නිදහසක් මුක්ති විඳිනවා නම් මුක්ති විඳ ගන්න ලැබෙනවා. අනාරක්ෂිත තැනක කවදාකවත් නිදහසක් ලැබෙන්නේ මේ නිදහස යෝගාවචරය සතිය මුලදී ශක්තිමත් නැති නිසා නිදහස මද වශයෙන් විඳිනවා. ඒ කියන්නේ අරමුණට මූණ දාන්නේ බොහොම ක්ෂණයකටයි, තව ක්ෂණයකට අරමුණෙන් හිත පණින ගතිය කියනවනම් සතිය ශක්තිමත් නැති මේ නිසා නිදහස වැටෙනවා අඩුයි. නමුත් වරින් වර යෝගාවචරයට සක්මනේදී හෝ වේවා පරියන්කේදී හෝ වේවා නැත්නම් ඉදිරියදා කටයුතු වලදී සම්පූර්ණයෙන්ම අරමුණත් හිතත් පමණ මූලට මූල දා සමීපව ගත කරන වේලාවක මෙන්න මේ නිදහස වහාම ක්ෂණ වශයෙන් වැටෙන්න පටන් ගන්නවා. මේ නිදහස තුල පමණයි විමුක්තියක් වෙන්වීමක් නිදීමක් සිදු වෙන්න පුළුවන්. ඒ නිසා යම් වෙලාවක මේ සතියෙන් අරමුණක් හිතක් කියන දෙක එකිනෙකට සමීප වෙනතේ කිට්ටු වෙනසේ පවතිනකොට අතරක් නොතබා පවතිනකොට මෙන්න නිදහස ඒ තුල විමුක්තියක් ඒක්ෂණයට ලැබෙනවා. නැත්තම් තමන් අවසාන වශයෙන් මේ භාවනාවේදී බලාපොරොත්තු වෙන ඒ සදාතනික විමුක්තියේ එක අංශු මාත්‍ර රස විඳීමක් දැක ගන්න පුළුවන් වෙනවා. මේ තුල යෝගාවචරයට සාමය පහළ වෙනවා. ඒ නිසා යම් කිසි කෙනෙකු මේ ධර්මතාවය සමාවසයෙන් අත්දකලා සමහර විටක පැයක දෙකක භාවනාවකින් හෝ වේවා සමහර විටක දවස් 3-4ක භාවනාවකින් හෝ වේවා සතිය මේ ආකාරයට තමන්ගේ කුත්‍ය අංග සම්පූර්ණව සුද්ධ සිත කරනකොට මේ ක්ෂණ ක්ෂණ වශයෙන් මෙන්න මේ විමුක්තිය අත්දකින්නකොට අවසාන නිවනේ රසය වැටෙන්න පටන් ගන්නවා. නමුත් මේ එක ක්ෂණයක ලබන්නා වූ මේ විමුක්තිය තදංග වශයෙන් ලබන්නා වූ මේ විමුක්තිය සාමය තව මොහොතකට පැවැත්විව ඒක මහ විශාල ගැම්මක් ඇති කරනවා. එක මොහොතක පවතිනා වූ සතිය ඊගාවට මහත් පහළ වෙන්නා වූ චිත්තක්ෂණයට පවත්වන්න පුළුවන් නම් අර මුල් චිත්තක්ෂණයේ පැවතිති සතියේ ගැම්ම පුරුද්ද දෙවෙනි චිත්තක්ෂණයට ගෙන යන්න පහසුවක් ඒ විදිහට ගෙන යනකොට මේ විමුක්ති ස්වરૂපයේ එහෙම නැත්නම් මේ සාමයේ ගැම්ම පැවැත්ම පවතිනවා. මේ නිසා යෝගාවචරයට උපදේශ ලබා දෙනවා යම්ම ක්‍රමයක සතිය හඳුනාගත්තනම් ඒ හඳුනාගත්ත සතිය තව මොහොතක් තව මොහොතක් වශයෙන් ඉදිරියට පැවැත්වීමට පෙර මොහොතෙන් ආදත්ත ගන්නවා. මේ විදිහට යම් කිසි කෙනෙක් එක ක්ෂණයක මේ විමුක්තිය එහෙම නැත්නම් මේ සාමයේ බුද්ධි විඳලා තව මොහොතකට ගත්තොත් ඒ දෙවෙනි මොහොතේ පළවෙනි මොහොතට වඩා මේක ප්‍රකට වෙන බව ඒ භාවනා කරන යෝගාවචරයට වැටෙනවා. මේ විදිහට මොහොතක් දෙකක් තුනක් විදිහට සතිය එක දිගට පැවැත්වුවොත් මේ කොච්චර වේගයකින් මේක කස කැවෙනවද ජව කැවෙනවද කියලා බලා ගන්න පුළුවන්. එහෙමනම් ඒ යෝගාවචරය අත්තර කීපයක් විනාඩි කීපයක් එක දිගට අර කලින් කියන විදිහට මතු වෙන මතු වෙන අරමුණේ හිත බස්වමින් හිඳාබස්වමින් ඒ වාගේම අරමුණට කෙලින්ම මුහුණ දාලා මේ සතිය දිගට පවත්වනවනම් මේ විදිහේ එක තත්පර 10ක නැත්නම් විනාඩියක විනාඩි 5ක ආදී වශයෙන් මේ ආනිසංශය බොහෝම ප්‍රකට වෙන්න පටන් ගන්නවා. මේක තමයි බුදුරජාණන් වහන්සේ සහතික වශයෙන් මේ සතිපට්ඨාන සූත්‍රයේදී සඳහන් කරන්නේ ආනිසංශ හතක් බලාපොරොත්තු වෙන්න පුළුවන් මේ නියම ක්‍රමය දැනගෙන භාවනා කරන කෙනා. සත්තානං විසුද්ධියා අදුම තරමින් මෙන්න මේ කියන විසුද්ධිය. සාමකාමී හිත, විමුක්ත හිත, නිදහස් හිත, ආරක්ෂිත හිත. ඒ නිසා යෝගාවචරයට මේ මනතර කියන්නේ මේ ඇති කරගත් ආ වූ ඒ සතිය දිගට පැවැත්වීම. මේ සඳහා අත්‍යවශ්‍ය වෙන මූලද්‍රව්‍ය දෙකක්, කාරණා දෙකක්, ධර්මතා දෙකක්, චෛත්‍ය දෙකක් පවතිනවා. මොකද නිවැරදිව එල්ල කිරීම දල්වාගත් වීර්යයෙන් යුක්තව නැවත නැවතත් නැවත නැවතත් හිත අරමුණේ නැගීවා. නිවැරදිවම හරියටම එල්ලෙට හිත නැංගුවට අපි කියනවා විතක්කය කියලා. මේ විතක්කය එහෙම වුණොත් යමක් තියා බලනවා තව කෙනෙක් දිහා අවධානය යොමු කරනවා ආදී විදිහට ආවට විද්දට සඳුරට වදින ස්වරූපයක් හිතෙනවා. එහෙම වුණොත් අර කියන විදිහේ තදංග වශයෙන් ලබන නිදහස නැති වෙනවා. මොකද මේ තමන් එල්ල කරන තැන එල්ල විය යුතු තැන දෙක අතර වෙනසක් තියෙනවා නම් ඊ අතර මැදට සැක පහළ වෙනවා. කෙලස් රින්ගනවා. ප්‍රියමනාප අපේ අමනාප භාව රින්ගන්න ඉඩ තියෙනවා. එතකොට සතිය කෙලස්. එහෙම නැතුව පිරිසිදුව පවතින නම් අපි ගත්තොත් හිඳීම හැකිලිම මත භාවනා කරන යෝගාවචරයේක නම් ඒ පිම්බීම සිදු වෙනකොට මුලින්ම උදරයට හිත යොමු කරවන්නේ කියලා කියනවා. ඒ උදරයට හිත යොමු කරාට මුලින් ඒ තරම්ම ප්‍රකට භාවයක් හරියට කොතනද මේ පිම්බීමට මධ්‍යස්ථානයේ කියන එක පළවෙනි එල්ල කිරීමෙන් ලැබෙන්නේ නැහැ. ඒ නැවත නැවතත් පිම්බීම මතුවෙන මතුවෙන වාරේ හරියටම මේ තැනටම හිත එල්ල කරනවා නම් කරන්න කරන්න අත්දැකීමක් සමග මෙහි පරිත්‍යක් දක්ෂ භාවයක් ලබනවා. ආනාපාන සති භාවනාව මේක මේට වඩා බොහොම අදාළ භාවයක් තියෙනවා. මේ ආනාපානයේදී වායු පොට්ටබ්බ ධාතුව හැපෙන ස්ථානය ප්‍රධාන වශයෙන් මුලදී ඕලාරික ආනාපානයේදී ප්‍රදේශයක පැතිරෙනවා. නමුත් එන්තෙන් තෙන් තෙන් ඒක සිව් වෙන සිව් වෙන්න ඒ හැපෙන තන පිළිබඳව මේ එල්ල කිරීමට සූර උනේ නැතිනම් දක්ෂ උනේ නැතිනම් බොහෝම ඉක්මනට මට නොදැනී ගියා නොපෙනී ගියා කියලා භාවනාවේ උකටලී වෙන්න පසුබාහට ඉඳ තියෙනවා. ඉන්දීම හැකිලිම කරන ඇත්තන්ටත් මේක මේ විදිහටමයි මේකත් වඩා සූක්ෂමව විස්තර කරනවා නම් ඒ පින්වීම මුලදී පටන් ගන්නකොට බොහොම සූක්ෂමයි. ඊට පස්සේ ඒ ආස්වාදයේ දිගට වැඩි වෙනකොට වැඩි වෙනකොට උතරේ පින්වීම ක්‍රමානුකූලව වැඩි වෙන්න පටන් ගන්නවා. ඒ නිසා සතිය පිළිබඳව සූර නැති අත්තන්ට මුලදී මේ මේ පින්වීමේ වායෝ ධාතුවේ තෙරපෙන ගතිය වැටෙන්නේ උච්චතර අවස්ථාවේ දැවෙන අවස්ථාව. නමුත් එන්නේ එන්නේ එනේන මතුවෙන මතුවෙන පින්වීමේ මේ විදිහට සතියේ පවත්නකොට පවත්නකොට යෝගාවචරයට ඒ දියුණු වෙමින් එන වැඩි වෙමින් පවතින මේ තෙරපෙන ස්වરૂප දැක ගන්න පුළුවන්. තව තවත් ඉදිරියට ඉදිරියට යමි යාන්තමෙත මේ පින්වීම පටන් ගන්නා තැන ඉඳලම ඒ පටන් ගන්න තැන තව තවත් මුලට දෙන ස්වරූප දැක ගන්න පුළුවන්. පින්වීමේ හැකිලිම වලකොට හැකිලිමේ මුල බොහොම ගොරෝසුයි ඊට පස්සේ ක්‍රමානුකූලව තුනි වෙලා යනකොට සතිය දුරු නොකරපු කෙනෙක් නම් ඒ හැකිලිමේ මුල අවස්ථාව විතරයි අවුලයි. මොකද ඒක ගොරෝසු නිසා ඕලාරික නිසා ඝන බහල නිසා. නමුත් යෝගාවචරය දැනගන්නවා නම් මේ එල්ල කිරීම නැත්නම් මේ විතක්කය පිළිබඳව සූර භාවය සතියේ දුරු භාවයට බලපානවා ඒ සතියේ ප්‍රවත්තට බලපානවා කියලා ඒ පිළිබඳව ඇදහිල්ලකින් යුක්තව හැකිලීමේ මූල දැක්කා වගේම මැදක් දැකගත යුතුයි අවසානයක් දැකගත යුතුයි කියලා මේ සියුම් කරමින් සියුම් කරමින් එතෙන්ට එල්ල කිරීම පවත්වනවා නම් භාවනාවේ ඉදිරියට යන්න යන්න යන්න මේ සතියේ සූක්ෂම අවස්ථාවයි. එල්ල කිරීමේ සූක්ෂම අවස්ථාව යෝගාවචරයට දැනගන්න පුළුවන්. ඒ වාගේම ආස්වාද ප්‍රසවාස දෙක සංසිද්ධනවා වාගේම පින්දින හැකලීමේ සංසිද්ධන ස්වරූප ඇති වෙන්න පුළුවන්. මේ අතරමැදි අවස්ථාවේදී යෝගාවචරය අරතරම් එල්ල කිරීමේ සූර නැතිනම් මේ අතරමැදට අසතිය සතිය නැතිකම ඇතිපත් ඉස්සම වහාම අරමුණ දොන්නට යන ගති, අරමුණ අල්ලා ගන්න බැරි වෙන ගති, පටලවිලි අපේ ඉඳී තියෙනවා. එහෙම නොවෙන්න මුලින් ඇති කරගත්ත සතිය ඊගාවශ්‍යණයට ඊගාවශ්‍යණයේ දවසේ දිගින් දිගටම අඛණ්ඩව පවත්වන ස්වරූපය අවශ්‍යයි. මේ නිසා දල්වාගත් වීර්යය, නොන්නින්නේ වීර්යය දිගට පවතින තාක්කල් මේ සතියේ ලොකු ගැම්මක් එක තත්පරයක් දෙකක් තුල මහ විශාල ගැම්මක් ඇති වෙනවා. නමුත් යෝගාවචරය මුලින් මුලින් අදක්ෂ නිසා මේ තරම් කස කැවිලි වෙන සතිය පවා වහාම කැදී යනවා ඒක යෝගාවචරයට මුලදී අහුවෙන්නේ ඊට පස්සේ ආයෙත් මුල ඉඳලා පටන් අර ගන්නවා ආයෙත් පටන් අර ගන්න යම් ප්‍රමාණයක එනකොට වෙන ආරමුණකට හෝ නැත්නම් වෙන තැනකට අවධානය යොමු වෙන නිසා හිත පිට යාම නිසා නැවතත් සතිය මුලට මුලට යනවා ඒ නිසා මුල් අවස්ථාවේදී මේක බොහොම ආයාසයෙන් සම්පාදනය කරන්න ඕනේ. ඒ නිසා යෝගාසන දැනගන්න ඕනේ යම් වෙලාවක මේ විතක්කේ පවතිනවා නම් ඒ වාගේම නැවත නැවතත් හිතනාගෙන වීර්යය පවතිනවා නම් ඒ තාකල් සතිය අඛණ්ඩව පවතිනවා. ඒ සතිය ක්‍රමක්‍රමයෙන් දෙන්න ශක්තිමත් භාවයට පත් වෙනවා. මේ මේ කියන්නේ සතියෙන් නිපන්දේ ප්‍රත්‍යুৎපන්න දේ. ආරක්ෂාව සැලසෙන හැටි, සදාංග වශයෙන් විමුක්තිය අත්දක ගන්න හැටි. මේ සඳහා ප්‍රත්‍ය පදත්තානි වෙන්නේ කාය ආදී සතර සතිපට්ඨාන. තමන් මීට කලින් පෙර පුරුදු කළා වූ කාය ආදී සතර සතිපට්ඨාන. ඒ නැත්නම් පෙර පුරුදු කළ සතිය, පසු පුරුදු කළ සතියට උදව් කරනවා. තවත් කාරණාවක් මතක් කරනවා තිර සංඥා. තමන් ගන්න අරමුණ පිළිබඳව පැහැදිලිවම පින්දන අවස්ථාවේදී පින්දීමම බව දැනගන්න. හැකින අවස්ථාවේ හැකිලීමම බව දැනගන්නවා. තවදුරටත් කියනවනම් මේක පින්වීමේ මුල බව මුලදීම අස්පනා අපිට දැනගන්නවා. මැද බව මැදදීම දැනගන්නවා. අග බව අගදීම දැනගන්නවා. එහෙම නැතුව පින්වීමේ උදාහරණ පස්සේ මම මුල මැද අග දැක්කා කියලා කල්පනා කරලා හරියන්නේ නැහැ. හැකිලීම දැක්කට පස්සේ නැත්නම් දකින්න ඉස්සර වෙලා මම දක ගනිමි කියලා කල්පනා කරාට හරියන්නේ නැහැ. ඒ වෙලාවේදීම ඒ ස්ථීර සංඥාව පිළිගන්න මේක මුලය මේක මැදේ මේක අගය. මේ කර්ම දෙක ආසන්න වශයෙන්ම සතියට උදව් කරන මේ නිසා මේ විදිහේ ලක්ෂණ රස ප්‍රතිපත්තාන පදත්තාන සහිත සතිය තමයි මේ සතිපත්තානෙට දුනු ටික වාගේ උදව් කරන්නේ. ඊගාවට දැනගන්න ඕනේ මේ භාවනා ක්‍රමය ඒකාන්තයෙන්ම මේ කෙලෙස් කල් දුරු කරන දුක දුරු කරන මේ වැඩ පිළිවෙල සතිපත්තානෙන් තොරව බෑ. තොරව කවදාකවත් සිද්ධ වෙන්නේ නැහැ. ඒකාන්ත ක්‍රමය. ඒ නිසා මේ සතිපට්ඨානය කියලා කියන්නේ මෙන්න මේ සතිය පිහිටුවේ. නමුත් ඒක සාමාන්‍ය සතිය පිහිටීමක් නොවන බව බුදුජාන් වහන්සේගේ මේ සතිපට්ඨාන කියන මේ පද බන්ධණයෙම පැහැදිලි වෙනවා. සතිථාන නෙවෙයි සතිපට්ඨාන කියන්නේ. මේ පට්ඨාන පට්ඨාපීති උපට්ඨාපීති කියලා අටකථාචාර්ය තේරෙන්න දෙනවා. මේ සතිය උපත් සුපතිත්ිත ස්වરૂපය මනාකොට ඊටාමත් සමීපව පිහිටීමක් මේ සතිපට්ඨාන වශයෙන් දිනු කරනකොට අවශ්‍ය නැත්නම් සතිය සතිපට්ඨාන මට්ටම දිනු වෙනකොට මුලින් පිහිටි මනාකොට පිහිටි සතියක් වාස්පත් වෙනවා ඒ නිසා මේ උපත්ථාපේති කියන පදේ පොක්ඛණ්ඩිත්වා පක්ඛණ්ඩිත්වා පවත්තීති කියලා පද තුනකට අපි එදා විස්තර කරගත්තා එපා කියන උපසර්ගයෙන් දෙන්න හදලා ගැන. ඒකෙදී අඛණ්ඩිත්වා කියලා කියන්නේ දැස ගන්න භාවය. විවිධ ගන්න ස්වરૂපය. නැත්නම් සතියේදී අපිලාපන ලක්ෂණය කොලාපනින ගතියෙන් තොරව එහි දැස ගැනීම. ඒ නිසා අරමුණ මතුවෙනකොටම පෙරපසු නොවි ඒ අරමුණට දැස ගැනීම මේ සතිය තහවුරු කිරීමේ ලකුණක් බව සම්පත්තාන කියන විදිහට මනාකොට පිළිටා ගැනීමක් බව මේ ඔක්ඛන්දිත්වා කියන පදයෙන් තේරෙනවා. සංකල්පිත්වා කියලා කියන්නේ මේ සඳහා සාමාන්‍ය කුසීතව ඒ පැත්ත මේ පැත්ත බලමින් හිමිහිට යන ගමනකින් කරගන්න බෑ. අරමුණ මතුවෙනවා සමගම එයට කඩාවැදීම කියනවා. වේගයෙන් කඩාවැදීම කියනවා. ඒ කඩාවැදීම නොවුනොත් මේ අරමුණත් හිතත් අතරමැදට කෙලෙස් වින්ගන්නේ ඉති. ප්‍රියාප්‍රිය භාව පෙර පුරුදු ගති පෙර පුරුදු මතක තමන්ගේ රුචි අධිකාර වින්ගන්නේ ඉති තියෙනවා. ඒ නිසා මේ අරමුණ මතුවීමත් සත්‍ය ඒ දෙස විහිද වීමත් නැත්නම් හිත මෙනෙහි කරන හිත ඒ දක්වා විහිද වීමත් අතර කිසිම ඉඩක් නොතබයි. අක්කන් කිත්වා කියන විදිහට දුහු බැල පසුපස එලවාගෙන ගිහිල්ලා මේ අරමුණ අල්ලා ගන්න ස්වරූපේ තියෙනවා. හරියට හොරෙක් පිටිපස්සේ එලවන්නවා. එහෙම නැත්නම් ආතන්ද ක්‍රීඩාවේ යෙදෙන ක්‍රීඩකයේ ඒ ඒ පන්දුව පිටිපස්සේ ඇහැ පිටතනකට නොයවා හරියටම ඒ පන්දුව පිටිපස්සේ දුව යමින් දුව යමින් ඒ පන්දුව තමයි සුදුසුපදී හසුවා ගැනීමට මොනතරම් වීර්යයක් ගන්නවද අන්න ඒ වාගේ තමයි මේ යෝගාවචරය අරමුණ සක්කන්තිත්වා කියලා කියන්නේ ඒ සඳහා වේගයෙන් ඉදිරියට පණමින් අතරක් නොතපා ඉදිරියට යනවා මේ කර්ම දෙක මේ සාමාන්‍ය සතිය ගැඹුරු සතියක් බවට සුපතිච්චිත සතියක් බවට ඇත්පත් කරන ලක්ෂණ දෙක වශයෙන් පෙන්නනවා. මේ එක ක්ෂණයක් තුළ මතුවෙන එක අරමුණකට මේ විදිහට මනාවකට බැස ගැනීමත් අරමුණ මතුවෙනවා හා සමගම ඒ දෙසට යෑමක් කියන මේ දෙක එක ක්ෂණයක සිද්ධ වෙනවා. විස්තර කරන්න බොහොම වෙලා තේරුම් ගන්න බොහෝම කල් යනවා. නමුත් භාවනා කරන යෝගාවචරයට එක ක්ෂණයකදී මේක සිද්ධ වෙනවා. නමුත් ඒ ක්ෂණය ඊගාව ක්ෂණයට පැවැත්ීමේදී යෝගාවචර උනන්දු වී යුතුයි. මේ නිසා පවත්තති කියන පදේ පෙන්නනවා. අඛණ්ඩ භාවයක් තියෙනවා. මේ වැඩ පිළිලා අරමුණෙන් අරමුණට සතිය මනාකොට පිටවීම අඛණ්ඩව සිද්ධ වෙනවා. මේ විදිහට අඛණ්ඩව සිද්ධ වෙනවා නම් තමයි මේ සතිපත්ථාන සති මනාකොට පිහිටවන ලද සතිය සිද්ධ මේ විදිහට සතිය පිහිටනකොට තමයි මේ සත්‍යාගයේ විසුද්ධිය සාහවු ඒ සඳහා යෝග අවතරයට මේ ඇදහිීම තියෙනවා. මොකද මේ සතිපට්ඨාන ක්‍රමයෙන් හැර මේ විසුද්ධිය මේ සංසාරේ සත්‍යයකට ලබන්න ක්‍රමයක්. ඒ නිසා මේ ඇදහිීමේ ශක්තිය අදහන ගතිය ශ්‍රද්ධාව. මේ ශ්‍රද්ධාව බුදුන් පිළිබඳව ඇදහිීම, බෝධිය පිළිබඳව ඇදහිීම වශයෙන් වෙන්නත් පුළුවන්. බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව කාලයේදී පවා කාමදාකව තමන්ගේ ජීවිතය ගැන හිතලා හෝ මරණය ගැන හිතලා හෝ බෝධිය අමතක කරේ නැහැ. උන්වහන්සේ ජීවිත පූජා කරත් ශාරීරිය පූජා කළත් මේ බෝධිය කියන තමන්ගේ ප්‍රණිජය පරමාර්ථය කවදාකවත් අමතක කරේ නැහැ. එහෙව් ශක්තියක් බෝධිසත්ව කාලයේ පැවතුණා. අන්න මේ බෝධිසත්ව බෝධිසත්ව ස්වરૂපේ පැවතුණු මේ අදිස්ථාන ශක්තියම තමයි මුදුන්පත් කරගන්නේ බෝධි ඥාන සඵල කරගන්න. ඒ වගේම තමයි යෝගාවචරය මේ බෝධිය ලබා ගැනීම සම්බන්ධව ඇත්තව මේ සතිපට්ඨානේ අදහන ගතිය තියෙනවා. එහෙම නැත්නම් ධර්මයේ වශයෙන් ඒකාන්තයෙන් සුවක්ඛාත වූ මේ ධර්මය මනාකර දේශනා කරන මේ ධර්මයේ ඒකාන්තයෙන්ම හරියට උපදේශ අනුව ගියොත් මේ විසුද්ධිය ලබන්න පුළුවන් කියන මේ ධර්මයේ පිළිබඳ විශ්වාසය හෝ පවතිනවා. ධර්මයේ 84000 ධර්මස්කන්ධේ කොහොම නම් විශ්වාස කරන්නද අපි දන්නේ නැහැ කියලා කෙනෙකුට සැකයි ගන්න පුළුවන්. ඒ නිසා අදෝ ධර්මයෙන් බුදුරජාණන් වහන්සේ පිටු කරලා පෙන්නනවා හැම කෙනෙකුට සතිපට්ඨානයේ මුලදීම මේ ආනිසංස. අදුආනි මෙන්න මේ සතිපට්ඨාන පවතුන මේ ආනිසංස විශ්වාස කරගතියි. එහෙමනම් අන්න අර විදිහේ තාමත්ම අරමුණට බැස ගන්නා සුළු ගතිය අරමුණ ලොහබන්නේ අරමුණ අතර ඉඩක් නොතබ වේගයෙන් ගිහිලා අල්ලගන්න ගතියට කුසල ඡන්දේ පහළ මේක මම කරන්න ඕනේ මේක මම අත්දකලා බලන්න ඕනේ කියන කුසල ඡන්දේ පහළ මෙන්න මේ කුසල ඡන්දේ නැතිනම් මේ පා කියන ප්‍රසද්දේ දෙන විදිහට පක්ඛන් දිත්වා පක්ඛන් දිත්වා පවත්ති කියන එක වෙන්නේ මේ දේ නොවුනොත් ධර්ම රසයේ වැටෙන්නේ ධර්ම රසයේ නොවැටුණොත් හිත කම්මැලි සද්ධාව පිළිනවා කුසල ඡන්දය පිළිනවා වීර්ය පිළිනවා සතිය පිළිනවා සමාධි ප්‍රඥා ගැන කියන්නේ ඒ නිසා යෝගාවචරයට සතිය හඳුනාගත්තට පස්සේ මේ අවස්ථාවේදී සතිය තහවුරු කරගෙන දැඩි කරන අවස්ථාවේදී මේ ධර්මයේ ඉතාමත්ම සමීපව නැවත නැවතත් නිතර නිතර මෙනෙහි කරන ස්වරූපයක් තියෙනවා. මේක තමයි කල්යාණ මිත්‍යා තුළ ආශ්‍රය කරනන් තුල පවතිය යුතුයි. එහෙම තියෙනවා නම් යෝගාවචරයට නිතරම මේ කියන අදහන භාවය, මේ කියන කුසල ඡන්දය නිතරම දිතුලමින් පවතිනවා. නොනිවිව පවතිනවා. ඒ නොනිවිව පවතිනවා නම් මතුවෙන මතුවෙන ආරමුණ විශේෂයි. යත් උත්සාහය බිම නැතබක් විකතෝම අරමුණේ දැස ගන්න සුළු ස්වරූපයේ අරමුණ මතුවෙනවා හා සමගම සම්පූර්ණ අරමුණ පවතින කාලය පුරාම මේ එළඹ සිටි භාවය ඇති කර ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට පවතිනවා නම් මේ විපස්සනා නියාම ධර්මයේ චිත්ත නියාම ධර්මයේ දිගහැරෙන්න පටන් ගන්නවා. මලකට ඉරේලිය වැටෙනකොට මල විකසිත වෙන්න වගේ. ඒ නිසා යෝගාවචරයට මුලින්ම ප්‍රඥප්තිය හෝ වැටෙන්න පටන් ගන්නවා. අරමුණට අරමුණට දැස ගන්නා සුළු ස්වරූපකට අරමුණ මතුවෙනවා හා සමගම තමයි මානසිකාර්ය මෙනෙහි කිරීම අවධානය ඒ දෙසට යොමු කරනවා නම් බලනවා නම් දකින්න. මොකද්ද දකින්නේ? Taman ඒ අවස්ථාවේ පවතිනා වූ දියුණු තත්යකටපත් නොවුනා වූ මානසික මට්ටමේ යටතේදී ඒ අරමුණේ සතහන හෝ වැටෙනවා. අපි යමක් දිහා බැලුවොත් ඒ බැල්ම හිස් වෙන්නේ නැහැ. ඒ මොකක් හරි උකහා ගන්නවා. දකින්න. මේ දකින්න මුල්ම ස්වરૂපය අඩුම ස්වરૂපය නැත්නම් ඕලාරිකම ස්වરૂපෙට කියන සතහන කියලා. අපි යමක් දිහා දකිනකොට අසවලේ දැක්කයි කියන කෙනෙක් සතහන දකිනකොට මේකට තව වශයෙන් කියන සංධාන පඤ්ඤාප්තිය කියලා. සතහන් වශයෙන් අත්තාව ප්‍රඥාප්තියක්. අදුම තරමින් මේ හෝ දකින්න. මේ දේ දැකලා යෝගාවචරය මෙපමණකින් නතර වුණොත් භාවනාව කිසිම ප්‍රඥාප්ති මට්ටමකින් ඉහළට ය아가න්න ලැබෙන්නේ නැහැ. අරමුණ දිහා එක ක්ෂණයක් දැක්ක ඒ දකින්නකොට මේ අරමුණේ හිත ගෙහිලා වෙන අරමුණකට යනවා. ඒ අරමුණෙන් ගිහිලා තව අරමුණකට යනවා. එතකොට මේ සතහන විතරක් දකිමින් පවතින ඉඩ තියෙනවා. නමුත් යෝගාවචරය මේ සතිපට්ඨාන භාවනාදී දෙන උපදේශය හැටියට එකම අරමුණේ නිතර නිතර අරමුණේ කිලාබසින ස්වරූපට පවත්විය යුතුයි කියලා තේරුම් අරගන්නකොට ඒ දැකපු සතහන මතම අරමුණෙහිම හිත නැවත නංවනවනම් මේ පළවෙනි ක්ෂණයේ අරමුණේ පැවතිච්ච සතහනක් ඊගාවට මතුවෙන ක්ෂණයේ මේ සතහන වෙනස් වෙන ආකාරයත් ඊගාවශනයේදී වෙනස් වෙන ආකාරයක් විදිහට මේ ආකාර පඤ්ඤාක්තිය වැටෙන්න පුළුවන්. සමහර විටක මේ පින්දීම හැකිලිම ගැන කටයුතු භාවනා කරන ඇත්තෝ විස්තර කරනකොට සංධානයේ වශයෙන් හෝ උත්තර දෙනවා කමඨාන් සුද්ධ කරනකොට පින්දීමට හිත යොදනකොට මට බැලුමක්සේ එහෙම නැත්නම් ගලක්සි මොනවා හරි සටහනක මාර්ගයෙන් මේක විස්තර කරනවා. නමුත් මේක හිත දිගටම බලන ඉන්නකොට මේ බැලුම මහත් වෙනවා වගේ ඉස්සරහට එනවා වගේ පස්සට යනවා වගේ ඉහළ පහළ යනවා වගේ වමේ සිට දකුණට යන ආසියේ දකුණේ සිට වමට යන ආසියේ ආදී විදිහට මේ සතහන වෙනස් වෙන ආකාරවව දකිනවා මේ ආකාරයේ කවදාකවත් දකින්නේ නැහැ සතහන නොදක කියලා නියාම ධර්ම. ඒ නිසා මූලික වශයෙන් ඇති වෙන්නේ මේ සංධාන පඤ්ඤාතිය. සංධාන පඤ්ඤාතියම දකිමින් මේ ගැඹුරක්කට ගනිමි කියලා බලාගෙන කෙනා තමයි එහි යතා වූ ආකාරයේ තියෙන්නේ. මේ සංධානියක් පඤ්ඤාතියක් ආකාරයක් පඤ්ඤාතියක්. සංධානයට වඩා ආකාරයේ ගැඹුරක් තිබුණාට තාම හිත පවතින්නේ අරමුණ මත පිටින් දකින්නේ සමාධිගත නැති ප්‍රත්‍යක්ෂ ලෝකය. මෙන්න මෙතනදී යෝගාවචරය සතහන Taman දකින්න බව විශ්වාස නම් ඒ සතහනේ වෙනස් වීමක් මොහොතක් දෙකක් තුනක් භාවනාවේ එකම අරමුණේ පවතිනකොට ඒ අරමුණ වෙනස් වෙන හැටි. තාමත්ම සූක්ෂම බලන ඉන්නවනම් සතහන දැක දැක චිත්ත සන්තෝෂ වෙන්නේ නැහැ. සංකීර්ණපත් වෙන්නේ නැහැ. මම දැන් ආකාරයක් බලා ගන්න ඕනේ කියන ආකාරයක් දකිමින් තව දුරටත් අර තිබුණු ශ්‍රද්ධාවෙම ඇදහිීමේ දිගට බලන ඉන්නවනම් මේ දෙක තුලින් යෝගාවචරයට අරමුණටම ආවේනික වූ අරමුණේ නිපන් ලක්ෂණ දැක ගන්න පුළුවන්. මෙතන විශේෂ සංකීර්ණතාවය. මෙතනදී තමයි භාවනාව මේ ප්‍රත්‍යක්ෂයෙන් හදාගෙන ඇතුළට යන්න හදන්නේ. මේ ලක්ෂණට කියනවා තෙජ්ජ ලක්ෂණය කියලා සමහර පොත්පත්වල. ඒින්ම නිපන් ලක්ෂණ. ඒ මොකද මේ මේ දිහා බලනකොට මුලින් අපිට වැටහෙන්න පුළුවන් ඒක ආකාරයකට මූලික සංධානයක් විදිහට සතහන දලිමක් ආකාරයට ආස්වාද ප්‍රසාදයෙන් තියෙනවා. ඊට පස්සේ ආකාර වැටෙනවා. ඒ තියෙති යෝගාචර දිගට බලා ඉන්නකොට එක්කෝ වායෝ ධාතුවේ තෙරපෙන ගතිය හෝ දැකේ. එහෙම නැත්නම් තල්ලු කරන ගතිය හෝ වැටේ. එහෙනම් ධාරණ ගතිය හෝ වැටේ. එහෙම නැත්නම් මේ වෙලාවට පවතින බර ගතියක් හෝ සහැල්ලු ගතියක් හෝ වැටේ. මේ වෙලාවටම ඒ පින්දීමෙතම ආවේනික ලක්ෂණ තමයි නිත්‍යජ ලක්ෂණ කියන්නේ. මේ විදිහට සතහනක් දැකලා සතහනක් දැකලා නැතර නොවි. ආකාරයක් දැකලා ආකාරය දැකලත් නැතර නොවි විකතෝම ඒ අරමුණේම තව ඇතුළතක් ගැඹුරක් දැක ගනිමි කියලා. විකයට බලනෝදී අරමුණේ ඒ ක්ෂණයට ඒ අරමුණට සමාන්ත ආවේනික අත්‍යන්ත ලක්ෂණ. ලක්ෂණ පටන් ගන්නවා. මෙන්න මේ අත්‍යන්ත ලකුණු වැටෙහෙන්න පටන් අර ගන්නකොට හිතේ ස්වභාව ලකුණු දකින්න පටන් ගන්නකොට සතහන නොපෙනී යන ඉතිතිය. ප්‍රඥාප්තිය හැලෙන්න ඉතිතිය. ආකාර නොදැනී යන ඉතිතිය. එකම ක්‍රියාවලිය. වැඩ පිළිවෙල. ක්‍රියාවලිය. දිගට පේනවා මිසක්කා අර කලින් දැක්ක විදිහට රවුමක් හෝ හතර ස්වරූපයක් හෝ තහඩු ස්වරූපයක් හතක් නැහැ. වමේ සිට දකුණට යනවද දකුණේ සිට වමට යනවද ඉදිරියේ සිට පස්සට යනවද කියන්නේ එක දිගට එකම වැඩපිළිවෙලක් දැක ගන්න පුළුවන්. මේ විදිහට හිත ක්‍රමානුකූලව මේ ස්වභාවික ලක්ෂණ දිහාට යනකොට අර ගොරෝසු ප්‍රඥප්ති හැලෙන්න පටන් ගන්නවා. නමුත් යෝගාවචර හොඳට මතක තියාගන්න සෑම වෙලාවකදීම හිත ස්වභාවික ලක්ෂණ වලට නගින්නේ ප්‍රඥප්තිය තුලින්. නැගකට පස්සේ ප්‍රඥප්තිය අකාරයි. මේ අවස්ථාවේදී මේ යෝගාවචරය මේ කාරණාව නොදැනගත්තොත් ඒ ප්‍රඥප්තිය දැකිය යුතුමයි. නමුත් ඒක අතහැරෙන වෙලාව වෙනකොට තමයි ස්වභාවික ලක්ෂණ දකින්න පවතිනවනේ ඒ ස්වභාවික ලක්ෂණ වලටම ඉඩ දීගෙන ඉදිරියට යන්නේ නැතුව නැවත නැවත ආහාර ආහාර බලන්න පටන් අරගත්තොත් අර නැතිව යන පහව යන ප්‍රඥප්තිය දිහා භාවනාව එතනම කරගෙන පටන් ගන්නවා යන්න යෝගාවචරයේ මේ උපදේශ දැනගෙන තමයි සතහන වශයෙන් දැක්කා ඒක දිහා බලාගෙන ඉන්නකොට ක්ෂණයෙන් දෙකෙන් නැත්නම් මේ මොහොතේම සූර භාව ඇත්තන්ට ප්‍රඥා ආකාරයක් වැටෙනවා මේ තව දුරටත් විනිවිද ආත්පස දැකගෙන ඉන්නකොට ඒ තුල ඇතා වූ ස්වභාවික ලක්ෂණ පෙරපෙන ගති වක් ගති ඒ කියන්නේ ස්ත්‍රී භාවයක් ඒ කියන්නේ පුරුෂ භාවයක් අහවලායි කියන්න පුළුවන් කමක් නැහැ අන්න ඒ ස්වરૂප දකින්නකොට එහිම හිත අලවා ගත කරනවනම් යෝගාවචරයට විපස්සනා යෝගාවචරයට නම් විශේෂයෙන්ම කණික සමාධිය පිටාන්ත මතුවෙන්න සුදුසු පරිසරයක් ලැබෙනවා. ඒ මොකද මේ ස්වභාවික ලක්ෂණවල ආකාර දෙකක් මේ ස්වභාව කියන වචනේ පැහැදිලි එකක් තමයි සක්ක භාවෝ දස්සේකීටි කියලා පත්තකතා දානවාදල පෙන්නනවා. ඒ අරමුණටම ආවේනික ලක්ෂණ පින්වෙන අවස්ථාවේදී නම් ඊට ඉස්සල තියෙන පින්වීමත් ඊට පස්සේ තියෙන පින්වීමටත් වඩා මේ බලමින් පවතින පින්වීමේ තියෙන විශේෂ ලක්ෂණ. ඒ වගේම තව මොහොතකින් මතුවෙන හැකිලීමෙන් වෙන් කර දකින විශේෂ ලක්ෂණ දැක ගන්න. මේකට කියනවා සක ස්වකීය භාවය පෙන්වනවා. ස්වභාව කියලා කියන මේකට. ඒ වගේම කියනවා මේ ලක්ෂණේ සමානෝ භාවෝ කියන අර්ථයකින්. මේ පින්වීමේ පවතින මේ භාව ඔලේ මුළු ලෝකෙම තියෙන අනිකුත් භාව හා සමග සමානකමකුත් තියෙනවා. යම් තෙරපීමේ ලකුණක් තියෙනවනම් යම් චලන ගතියක් තියෙනවනම් උණුසුම් ගතියක් තියෙනවනම් සිසිල් ගතියක් තියෙනවනම් මේ සියල්ලක්ම අනිත්‍ය භාවයේ සමානයි. ඒ නිසා මේ ස්වභාවික ලක්ෂණ වලට මත වෙනකොට මෙන්න මේ තා විශාල පරිවර්තනයක් සිද්ධ වෙනවා. ඒ නිසා මේ අවස්ථාවේදී හිත පුදුමාකාර විදිහට සාන්ත භාවයක් එහිම දැසගත්තාසේ ගිලීගත්තාසේ ස්වરૂපේ පහළ වෙනවා මේකට විපස්සනා වේදී කියන ක්ෂණික සමාධිය පහළ වෙනවා මේ පහළ වෙන්න කලින් යෝගාවචරය වාඩි වෙලා තමන්ගේ මූල කර්මස්ථානයේ මෙනෙහි කරනකොට අරමුණට මූණ දාලා අරමුණේ සාමාන්‍ය බැස ගැනීමක් කියනකොට සතහන පේන ඉඩ තියෙනවා තව දුරටත් ඒ විදිහට ඉන්නකොට ආකාර පඤ්ඤාප්තිය පේනක් ඉඳ තියෙනවා. නමුත් තවම කියන්න බෑ මේ සමාධියක් වැඩකට ගන්න පුළුවන් ප්‍රමාණ සමාධියක් පහළ වෙනවා කියලා. වැඩකට ගන්න පුළුවන් සමාධියක් පහළ වෙනවා නම් මෙන්න මේ සාකහන හැලෙනවා. අප්‍රකට වෙනවා. මොකද ස්වභාවය මතුවෙන නිසා. ඒ වාගේම ආකාරය අමතක වෙලා යනවා ස්වභාවය මතුවෙනවා. ඒ නිසා ස්වභාවික අරමුණේ ස්වභාවික ලක්ෂණ ඒ කියන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියනා වූ මේ පරමාර්ථ ධර්මවල භාවය හැඩේ මතුවේගෙන එනකොට ඒ දක්වා ගොඩ වෙන්න ගත්ත ඉනිමඟ පියගත පෙළ ගැලවිලා. ඒ ගැලුනේ නැත්නම් ඒ ගමන සිද්ධ වෙන්නේ. ගුවන්ඥානයකට ගොඩ වෙනකොට ඒ ගොඩ වීම සඳහා සවිකරන පියගත පෙළ ඉවත් කරේ නැතිනම් ගුවන්ඥානයට හෙල්ලෙට හම්බ වෙනවා. නමුත් මේ පියගත පෙළ නැතිනම් කුවන් නැග ගන්නත් බෑ. ඒ නිසා මේ පියකට පෙළේ කියනවා යම්කිසි කෘත්‍යයක්. මොකද ඒ කෘත්‍ය වේලාව විශේෂිතයි. ඒක වෙලාවට අයින් වෙන්න ඕන. අයින් නොවුනොත් ගමනක් කරගන්න බෑ. අන්න ඒ වගේ තමයි මෙතන වෙනසක් පවතින. ඒ නිසා යෝගාවචරය තමන්ට අරමුණ දකිනකොට මුලින්ම අදූප ධර්මයේ සතහන දැක ගන්න බවට අරමුණට ඒකේද කරනවා. මේ දෙක වේදම් බලනකොට මේ සතහන කාලාන රූප වෙනස් වෙන ආකාර දකිනවා. මේ ආකාරය දකීමෙන්ම තව මේ අරමුණේ ඒකටම ආවේනික ලක්ෂණ තෙජ්ජ ලක්ෂණය පෙනුනේ නැහැ නැත්නම් දැකිලා නැති බව යෝගාචර වටහා ගන්නවා. වටහාගෙන දිගටම ඒ විශේෂ ප්‍රාර්ථනාවක් නෙවෙයි විශේෂ ආශාවක් ඇති කරනවා නෙවෙයි අරමුණටම හිත එල්ල කරගෙන නැවත නැවත බලනකොට හිත අර විදිහට අරමුණේ ස්වභාවික ලක්ෂණ මතු කරනකොට අනුස්පරඥප්තිය හැදෙනවා. මේ විදිහට හිත ස්වභාවික ලක්ෂණ වලින් සම්පූර්ණ වෙනකොට ඉබේම එක මට්ටමක් විපස්සනාවේ සම්පූර්ණ වෙනවා. ඊට පස්සේ හිත සන්තතිය ස්වභාවික ලක්ෂණයෙන් සන්තති ලක්ෂණයට පෙරෙනවා. සන්තතිය කියන්නේ වැඩ පිළිවෙලක්. චලනයක් ගත්තොත් චලන රාශියක්. තදකමක් ගත්තොත් ඒ තදකම දිගට පවතින ස්පහත් වෙන සහැල්ලු බවත් එක්ක කලවම් වී පවතින තද සහැල්ලු බුරුල් ගති. උණුසුම දිහා බලාගෙන ඉනකොට ඒ උණුසුමේ ඉහළ පහළ යන වැඩ පිළිවෙල. වැගිරෙන ගතියක් දකින්නවනම් පිදු කරන ගතියත් එක්ක මාරුවෙමින් යන වැඩ පිළිවෙල. මේ විදිහට මේක තුල පවතින ආ වූ සම්පතිය දැක ගන්න පුළුවන්. මේ විදිහට යෑම ඒ විපස්සනා නියම ධර්මානුකූලව සිද්ධ වෙනවා. මේ දේ වෙනසනම් අත්‍යවශ්‍ය කාරණාව තමයි අරමුණ මතුවෙනවා හා සමගම අරමුණට හිත යොදන්නේ. අරමුණ පිළුණු වෙන්න දුන්නොත් සීතල වෙන්න දුන්නොත් කවදාකවත් බෑ මේ අරමුණේ විස්තර දැක්කම. රත් වෙච්ච වෙලාවේ ඕනේ යකඩ තලා ගන්න. ඒක නිවෙනකන් විවේක අරගෙන ඉඳලා කල්පනා කර කර ඉඳලා දැන් මම තලන්න ඕනද මමම තලන්න ඕනද කියලා කල්පනා කර හිතුවත් වෙන්නේ වහාම අරමුණේ යකඩ පිටපැත්තේ ඉඳලා සීතල වෙන්න ගන්න. එතකොට කුකුරන්නේ කියලා. ඒ නිසා අරමුණ මතු වෙනකොටම මේ ස්වභාවික ලක්ෂණ දැක ගන්න තියෙන අවස්ථාව බොහෝම විචිත්‍රයි. පහු වෙන්න වෙන්න ඒක නීවර ධර්මයන්ගේ රැසීමයි. නීවර ධර්මයන්ගේ හිතත් සමග වෙන්න ඒ අවස්ථාවේදී දුෂ්කරයි. මේ නිසා යෝගාචරය මූලික භාවනාවේ දුෂ්කරයි. නමුත් මේ ධර්ම දන්නවා නම් ක්‍රමයෙන් ක්‍රමයෙන් මේ අරමුණට සමීප වීමේ සූර භාවයේ ජවය වේගයේ කැවිය යුතුයි. කවන වෙලාවදී, කවන්න ඕන වෙලාවදී දැන දැන ඒ සඳහා වීර්යවන්ත වෙනවන ක්‍රමයෙන් ක්‍රමයෙන් තමයි වැටෙන්න පටන් ගන්නවා. අරමුණ මතුවෙනවත් හා සමගම ඉතාමත්ම මු르දුව. ඒ අරමුණ ප්‍රිය වෙන්න කලින්, අප්‍රිය වෙන්න කලින්, එනතන ඒ අරමුණ සමග කෙලෙස් මිශ්‍ර වෙන්න කලින් උණු උණුවේ නැත්නම් තාම නාම ස්වරූපයෙන් දැකගත්ත කෙනාට පමණයි මේ ස්වභාවය ලබන දෙන්නේ. ඒ දැක ගැනීම තියෙන්න නම් බැලීම තියෙනවා. මෙන්න මේ බැලීමට කියන්න පුළුවන් විපස්සනා කියලා. අපි කොහොමදත් දවස පුරාම හිතින් හෝ ඇහෙන් හෝ බලමින් ගත කරනවා. නමුත් මේ ගත කරන වේලාවේදී මේ අප්‍රමාදී බව නැති නිසා අපි දකින්නේ අරමුණ සීතල වුණාට පස්සේ. අරමුණ අපි දන්නා තාලෙට හඳුනාගත්තට පස්සේ අරමුණේ ප්‍රකෘති ස්වરૂපය විකෘති වුණාට පස්සේ අපි හැමදාම ගස් කපන්නේ පොරොන්. නියපොත්තෙන් කඩන වෙලාවේ අපි නින්නේ කුසීත භාවය. නමුත් කවදාකවත් ලෝකේ ගහක් ගහක් වශයෙන් පහළ වෙනවා. ඒ පහළ වෙන්නේ අංකුරයක් වගේ. ඒ අංකුරයේ අවස්ථාවේ තම මුරුදුයි. නියපොත්තෙන් කඩන්න පුළුවන්. අන්න ඒ ගුණ ධර්මයෙන් තමයි මේ සතිපට්ඨානෙ තියෙන්නේ. ඕනම රාගයක්, ඕනම ද්වේෂයක්, ඕනම මෝහයක් පහළ වෙන අවස්ථාවේදී තාමත්ම මුරුදු. ඒක ඕන විදිහකට හසුරවන්න පුළුවන්. නමුත් අපි මේ වෙලාවේදී කුසීතයි. ඒක දකින්නේ නැහැ. අපිට පේන්නේ මේ තනිය වැඩිගෙන ආපු ආසාවක්, තරහක්, මෝහයක් අපෝ වහයලාගෙන යන මට්ටමට ආවට පස්සේ අපි කපු යද්දේ ගාමින් අඬනවා. කනගාටු වෙනවා අනේ මට මේ රාගයක් ඇති කරේ අසවල් අරමුණේ. මට මේ ද්වේෂය ඇති කරේ අසවලාය. කැකිලි රජුරන්ගේ තීන්දුව. අවසානයේ කිසිම සම්බන්ධයක් නැති කෙනෙකුට අපි ස්තුති කරනවා. එහෙම නැත්නම් ඒ පුද්ගලට මරණ දඬ දෙනීම කරනවා. ඒ මොකද අපේ නිරීක්ෂණ තාක් විපාක සියල්ලක්ම සීතල වෙනවා. ඒ සියල්ලක්ම පහු වෙනවා. ඒ නිසා ගන්න තීන්දුව අපිට පේන්නේ නම් අපිම ගත්ත දේ අපිම දැක්ක දේ මමම කරපු තීන්දුවක් කියලා නමුත් මේ ධර්මයේ වහලන ස්වરૂපේ නිසා අප්‍රමාදී පුද්ගලයාට පමණක් දැක ගන්න පුළුවන් ස්වභාවය දැක ගන්න බැහැ. මේ නිසා සතිපට්ඨාන භාවනාවේ දවසින් දෙකෙන් තුනෙන් හතරෙන් පහෙන් යනවා කියලා කියන්නේ ඉස්සර වෙනවා කියලා කියන්නේ මුලදි මුලදි කරන වැරදි. සෑම දෙයක්ම අහක නොදම. මේ වැරදි වල තියෙනවා යම්කිසි සුමකට යොමු කරන ගතියක්. මේ වැරදි ටික ඊටාම ආසාවෙන් ඊටාම මනාපේ මේ සදා ගන්න. මේසා දරා ගනිමින් ගනිමින් මනස මේ වැරදි නොවෙන්න නම් අරමුණ මතුවෙනවත් හා සමගම මෙනෙහි කිරීම එතන ඒ අරමුණට හිත විහිදුවීම අරමුණට හිත එල්ල කිරීම ඒ වාගෙමයි ඊගාව චිත්තක්ෂණයේ මේ දැවෙන එහෙම නැත්නම් නොනිමි වීර්ය පැවැත්වීම කියන්නේ මේ විදිහට යනවනම් ඕන ඉස්සර වෙලාම අර කියන විදිහට සංධාන පඤ්ඤාතියෙන් හෝ අපි බැත ගන්නවා ඒ නැත්නම් ආකාර පඤ්ඤාතියට හෝ දිනු කරගන්නවා නමුත් එතනින් නතර වෙන්නේ මෙතනදිත් යෝගාවචරයට වැටෙනවා දැන් දකින දකින අරුණ පේනවා සටහන් වශයෙන් හෝ අරමුණ මේ ආකාර වශයෙන් පේනවා. නමුත් යෝගාර්ථ හොඳටම දැනගන්න ඕනේ මේක හරියට මේ වන්නාලය යන දුර ගමනට බොහෝම උඩින් යන ගමනකට පීකට පෙළවා. මේ පීකට පෙළ නැගීම වැදගත්. මොකද ඒ ගුවන් ඥානය කියන්නේ දරයි. නමුත් ගුවන් ඥානය තව කොට වෙලා නැහැ. ඒ වගේ ගුවන් ඥානය තව ගමන ආරම්භ කරලත් නැහැ. අන්න ඒ වගේ තමයි මේ සතහන දකින්නකොට සන්තෝෂ වෙන කාරණාවකුත් තියෙනවා. ආකාරය දකින්නට සන්තෝෂ වෙන්න කාරණාවක් තියෙනවා. නමුත් මේ ඉදිරියට යනවා. ඉදිරියට යනකොට තමයි මේ දේ දැක දැක පුදුමාකාර කුසල ඡන්දයකින් අරමුණට හිත නංවනකොට නංවනකොට තමයි ඒ අරමුණේ අත්‍යන්ත ලකුණු තෙජ්ජ ලක්ෂණය දැක ගන්න පුළුවන්. මේ තෙජ්ජ ලක්ෂණය දැකගත්තොත් තමයි මේ ස්වභාවික ලකුණු දැක්කා කියලා කියන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ දර්ශනය අපේ දැකීම සාක්ෂි අංග සම්පූර්ණ නැහැ. මේ සඳහා අත්‍යවශ්‍යයෙන් වෙන්නේ අරමුණ මතුවෙන වාර්තා සමගම අරමුණට කඩනවා. මේ නිසා යෝග අවතරයක් පෙරපසු වේද නරකයි. අරමුණ කල්පනා කර කර ඉඳ නරකයි. ඒ කල්පනා කිරීම විපස්සනාට වසක් විසක් වගේ සලකන්නේ. යම් වෙලාවක අරමුණ මෙනෙහි කරන ඉන්නකොට කල්පනාවක් වතුනම වහාම කල්පනා කරන බව හෝ මෙනෙහි කරනවා. ඒ අතරමැද අඳුර වලාකුළු දුරු කරගන්න. දුරු කරලා ඒ දිහාට හිත යොදනවනේ ඔන්න යෝගාවචරයට උණු උණුවේ අරමුණේ යථා ස්වરૂපය. ඒ යථා වූ ස්වરૂපේ දක්වන්න කියනවා. ඒ ස්වરૂපේ මොකද්ද? එතන තියෙන ප්‍රවාහය. සංතතිය. කලින් ප්‍රඥප්ති වශයෙන් දකින්නකොට නම් ඒක gediyak වාගේ. ඒක පැත්තකින් එක දිහාවට යන ස්ථීර රේඛීය ගමනක් ඇතියක් වශයෙන් වැටෙනවා. නමුත් ඒ තුලට බැසගත්තට පස්සේ ඒ තුල පවතින්නේ මේ සංතතිය. මේකට කියනවා සංතතිය. සංතති ලක්ෂණය කියලා. මේ සංකති ලක්ෂණය සාමාන්‍ය වචනට පරිවර්තනය කරනවා නම් මේකට කියන අනිත්‍ය භාවය. කිසිම නිට්ටය භාවයක් නැහැ. සතහනක නිට්ටය භාවයක් හෝ නැහැ. ආකාරයක නිට්ටය භාවයක් හෝ නැහැ. ඒ විදිහට පවතින අනිත්‍ය භාවය. මේ අනිත්‍ය භාවය පඨවි ධාතුවේ ඇත්තා වූ තදකමෙත් කියනවා මෙලෙකමෙත් කියනවා බරකමෙත් කියනවා හැලුකමෙත් කියනවා මෘදුකමෙත් කියනවා ගොරෝසුකමෙත් කියනවා වෙන විදිහට කියනවා නම් මේ දෙදෙනා අතර මු르දුකමත් ගොරෝසුකමත් දෙදෙනා අතර එකිනෙක සම්බන්ධතාවක්. බරකමත් හැලුකමත් අතර සම්බන්ධතාවක්. සාධකමත් මු르දුකමත් අතර සම්බන්ධතාවක් පෙරදෙනවා. ප්‍රතිපක්ෂ ධර්ම දරනවා පටවි ධාතුව කියන ධාතු ස්වરૂපේ. නමුත් ඒකේ තියෙන පෙරලෙන වෙනස් වෙන වෙනස් වෙන ස්වરૂපය. මේකම පවතිනවා අපෝ ධාතුවේ. උණුසුමක් සිසිලසක් අතර සනාතන සදාතන මේ පෙරදී. ඊගාවට ආපෝ ධාතුවේ වැగిරෙන සුළු ගතියත් පිළිකරන සුළු ගතියත් අතර වෙනස. මේ දෙක අතර පවතින ආ වූ සන්දහා. ඊගාම වායෝ ධාතුවේ ධර්ණ ගතිය පොළවා හරින ගතිය. මේ ගති අතර මේ පවතින ආ වූ ප්‍රවාහය තමයි ස්වභාවික ලක්ෂණ දැනගත්ත කිනාට ඉදිරිපත් වෙන දේ. මේ දේ දැනගන්නකොට අර කලින් තිබුණු අරමුණෙන් අරමුණට පණින හිත දැන් මේ අරමුණ මතම සම්පූර්ණ නීවරණ ධර්ම වලට කිසිම ඉඩ නොතබ ප්‍රතිපක්ෂ විගමනයේ ප්‍රතිපක්ෂ ධර්මයන් දුරු කිරීමෙන් අප්පිතෝවිය බැසගත් ආසේ නිච්චලන්ත අපේ හිත නිච්චල කරනවා යෝගාවචරයට යෝග විපස්සනා සමාධි පහළ වීම සිදුවේ මේ නිසා මේ ස්වභාවික ලක්ෂණ වලදී මෙතෙන්ද පේනවා සමානෝ භාවෝ කියන එකට. සෑම පටවි ස්වරූපයකම ආපෝ ස්වරූපයට සමාන සංතතියක් තියෙනවා. වායෝ ස්වරූපයට සමාන සංතතියක් තියෙනවා. තේජෝ ස්වරූපයට සමාන සංතතියකුත් තියෙනවා. මේ නිසා ස්වභාව කියලා කියන්නේ සමානෝ භාවෝ කියලා කියන්නත් පුළුවන්. නමුත් පටවි ධාතුව වායෝ ධාතුව වෙන් කරන සක භාවයකුත් තියෙනවා. සුඛීය භාවයකුත් තියෙනවා. ඇතනි ධාතුව ධර්මවා නිතරෝතරගේ හිත කලබල භාව කල්පනා කරන தත්ත්ව සම්පූර්ණව දුර වෙනවා. මේ දෙතෑවර අවස්ථාව ඉකානත්ම සංපත්ත සම්පූර්ණ නිරීක්ෂණයකට හත්තරිත්වා කියන පදයෙන් දෙන් සමානලට පාවිච්චි කරන හාත්පස දැකගත්තොත් මෙතනදී නිසක භාවය ඇති වෙනවා. මේක තමයි සකාය කියලා ගන්නවා. කාය කියලා කියන්නේ මේ හතර මහා භූත ප්‍රධාන වශයෙන් උපාදාය රූපත්කට ගන්නවා විස්තර කරනවා. මේ කාය සක කාය සෝකීය කාය හරියට දැකගත්තයි කියලා කියන්නේ ඒක මතුවෙන මතුවෙන මොහොතේ කාලාන්තරයක් නොතබා ඉද අතරක් නැත්නම් දේශ අතරක් ඉද නොතබා වහාම උණු උණු වේම ඒක දැක්කොත් ඒක තමයි ස්වභාවය. නමුත් කවදාකවත් ස්වභාවය විවෘත වෙන්නේ ස්වභාවය හැම වෙලාවෙම ප්‍රඥප්තිය වසාලලා තියෙනවා ප්‍රඥප්ති කට්ටක් වගේ ස්වභාවයේ ඒක ඇතුලේ කියන මුතු මේල් ආහාරයක් වගේ මේ කට්ට බින්දින්න ඕනේ හැම වෙලාවකදීම ස්වභාවය මතු කරගන්න එතන එතනම හියත් ආව ප්‍රඥප්තිය බිඳිනවා. ඒක කවදාකවත් මුළු ජීවිතේටම විදීමක් සිදු වෙන්නේ මේ විපස්සනා ඥාන අවස්ථාව. ඒක සම්පූර්ණ මේ විඳින්න මාර්ගඥාණයෙම විඳිනවා. මෙතන කියන්නේ තරංග වශයෙන්. ඒ තරමෙට මේ මේ සතිය ඉදි කට්ටක් වාගේ. හරියට වී නණ්ඩුවක් වාගේ කියලා බුදුරජාණන් සඳහන් කරනවා. වී නණ්ඩුව බොහොම කැඩෙන සුළුයි. නමුත් වී නණ්ඩුව එකලස් වුණොත් මේ හැම පවා විදගෙන යන්න පුළුවන් ඇතුළට. ඒකට තියෙන්න ඕනේ හරියට මේක එළවෙන්න. ඒ වාගෙම දිගට තල්ලු වෙන්න. නැත්නම් තද වෙන්න. එතකොට වී නණ්ඩුවට පුළුවන් මේ හැම ගොම විදගෙන යනවා. නමුත් වෙනඳු හරහා දාලා අතින් පොඩි කරුවොත් බොහොම ඉක්මනට කුඩු වෙනවා. ඒ නිසා මේ සතිය හරියට එකලස් වෙනවා. එහෙම නැත්නම් එල්ලේ හරියට තිබීම අඛණ්ඩව වීර්ය කිරීම මේ දෙක තියෙනවා නම් මේ සතියට පුදුමාකාර දේවල් කරන්න හැම ස්වභාව ධර්මයක්ම වසාලමින් තියෙන මේ ප්‍රඥාප්තිය එතන එතන බිඳලා ගන්නවා. මේ බිඳීම විනෝදාංශයක් බවට පත් වෙනවා බහුවෙනවා. ඒ ධර්මතම යෝගාවචරය දක්ෂ වෙනකොට උපට්ඨිත සති. නැත්නම් සුපතිත්ථිත සති. නැත්නම් සතිමන්තෝ කියන කප්පෙට පාත් සතිමන්ත බුද්ධයෙක්. ඒ කියන්නේ මතුවෙන මතුවෙන ඕනෙම අරමුණක්. දැන් අපි මුලින් නිදර්ශන වශයෙන් අරගත්තේ මූල කර්මස්ථානය. මූල කර්මස්ථානයේදී මුල මැද අග වශයෙන් බැලීම නැවත නැවත මතුවෙන මතුවෙන වාරයේ නිරීක්ෂණය කිරීම කුසල ඡන්දේ නිරීක්ෂණය කිරීම කරගෙන යනකොට මේ මූල කර්මස්ථානයත් ආ වූ సంతානෙ එයත් ආ වූ ආකාර මතුවෙන මතුවෙන අවස්ථයි තාමත්ම සාදරයෙන් දැකගන්න. දැක ගන්න ගන්න වාරයක විනිවිද. විනිවිදීමේ විදිමින් ඒ ඒ ක්ෂණයේම ස්වභාවික ලක්ෂණ වලට හැකිතාරුට ඉඩ දරනවා. මේ සූර වෙනකොට ඉදිරිපත් වෙනකොටම මේ సంతාන විඳගෙන ස්වභාවයට හිත නැත්නම් මේ සම්පතියට හිත වැඩෙන ස්වරූපයට පත් කර ගන්න පුළුවන්. මෙන්න මේ සංගතියට යනකොට මේ ස්වභාවික ලක්ෂණ වල දෙවිදි චරිතය. සෝකීය ලක්ෂණ දරනවා ඒ වගේම සමාන ලක්ෂණ දරනවා. ඉතින් මේ தත්ත්වේ භාවනාවෙන් දැකගත්තේ නැති කෙනෙකුට මේ එකම වචනේ තුල ස්වභාවය කියන තුල ඒකටම අත්‍යන්ත වශයෙන් තමන්ටම ආවේනික වූ ලක්ෂණ පවතිනවා ඒ වගේම අනිකුත් ලෝකේ පවතින තාක්කයි සෑම දෙයකටම පොදු වෙනස් වෙන බවක් පවතිනවා කියන එක වටහා ගන්න අමාරුයි. යෝගාවචරය මේ අවස්ථාවේදී වේගයේ තාමත්ම වීර්ය ලොකු ආයාසයෙන් භාවනා කරමින් මේවා පිළිබඳ පෙර පැවති සංකල්ප වලට ඉඳ නොතබ යථා ස්වરૂපේ සක්කාය වශයෙන්ම දකිනවනම් ඒ කියන්නේ යෝගාවචරය ඒ තරම්ම අප්‍රමාණයි. අරමුණට පමණයි. ඊගා මොහොතදී කුසීත වෙන්නේ උණු කරගත්ත එක, දී කරගත්ත එක, රත් කරගත්ත එක දිගටම රත් කරමින් තමයි සුදුසු පරිදි ඒ යකඩයක් තලා ගන්න දක්ෂ ආචාර්යවරයෙක් සේ. තමන්ගේ හිත මේ සතිය කියන ඉන්ද්‍රිය තුලින් ඉන්ද්‍රියට වඩා ගන්න. මේ විදිහට යනකොට මේ సంతාණය సంతාන ආකාර දෙක විනිවිදන ස්වභාව ලක්ෂණ තුලින් සංතති හිත වෙනවා. මේක තමයි යෝගාර්ථය ඉස්සල්ලාම විපස්සනාගේ හිත වැඩිචාම සංතති ලක්ෂණය තමයි තේරුම් ගන්න. මේ සංතති ලක්ෂණය තේරුම් ගත්තට පස්සේ දකින දකින ඕනම අරමුණක ඇත්තා වූ සද භාවය නිරක් භාවය බර කම සහලු කම වැගිරෙන කම ආදී දේවල් දකිනකොට මේ තුල ස්ත්‍රී බවක් පුරුෂ බවක් ප්‍රිය බවක් අප්‍රිය භාවයක් මමයේ තියාගන්න පුළුවන්කමක් ඔබේ තියන්න පුළුවන්කමක් මේ මොනම සීමාවකටත් අවුලෙන්නේ නැහැ ඒ නිසා මේ නිතරම පෙළමින් පවතින මේ රාශියකට තමයි මෙතෙක් කල මේ මම සක්කාය වශයෙන් තේරුම් අරගත්තේ. නමුත් ඒක දිත්‍යයක් වඩපත් කරගන්න. මේක පුරුෂයි. මේක ශක්තිමන්තයි. මේක ලෙඩ රෝග වලින් තොරයි. එහෙම නැත්නම් මේක දුර්වලයි. මේක ලෙඩ රෝග සහිතයි. මේක මගේය, මේක මමය, මේක ඔබය ආදී වශයෙන් මේ කොටස් කරන කුතුභාවය පහළ වෙන්නේ මෙන්න මේ ස්වරූපේ නොදැන නිසා. ඒ මොකද හැම වෙලාවෙදීම මේ ස්වභාවය මේ සංතතිය පවතින්නේ ප්‍රත්‍යක්ෂයෙන් වැඩි. නුගෝනේ හිත ප්‍රඥාප්තියමයි පවතින්නේ කවදාකවත් නිවිදින්නේ නැහැ. ඒ නිසා අරමුණු රස වෙනස් කිරීමමයි සූදුවක් වශයෙන් කෙරෙන්නේ. මේ නිසා බුදුරජාණන් වහන්සේ මේ සති ආදී ධර්ම ඉදිරිපත් කිරීමෙන් මතක් කරන්නේ මොකද? අරමුණු වෙනස් වෙනවා නම් වෙනස් වෙච්චාව. අරමුණු ස්වરૂපේ. නමුත් Taman උත්සාහ කරන්න ඕනේ මතුවෙන යම් අරමුණක් වෙනවා නම් එතනින් අරමුණට දැකගන්න. ඒ නිසා මේ ටීකාචාර්ය වහන්සේ මේක විස්තර කරනවා යථා පාකතං විපස්සනා විනිවේෂෝ. යන්න දෙයක් තමයි ප්‍රකට වෙනවා. හුස්ම ගන්නකොට තද බව ප්‍රකට වෙනවා. තද බව වශයෙන් තේරුම් ගන්න. එතනින් බහ ගන්න. පච්චා අනුපාතන්තෝව උපායේන උපට්ඨපෙත්වා ඒ කියන්නේ පටන් ගන්නකොට නම් සාධකම දැක්කත් ඇති. ඒව නැත්තම් මේක බැලුමක් වගේ කියනවා දැක්කත් ඇති. ඒව නැත්තම් මේක උහිල පහළ යන විදිහට ආකාරය දැක්කත් ඇති. නමුත් ඒ වැඩේ හමාර නෑ මේ පටන් ගන්න නිසා. එනිසා පටන් ගන්නකොට ඔක්කොම ලකුණු සවිස්තර විස්තර කිරීමක් යෝගාචර බලාපොරොත්තු වෙන්නේ නෑ. පටන් ගන්නකොට සතහන හෝ ඇති. ආකාරයව හෝ ඇති. එහෙම නැත්නම් ඇත්ත ආ වූ ආයෝ දහතුවේ තද කරන ගතිය, පටවි දහතුවේ බර ගතිය හෝ දැක්ගත්තොත් ඇති. පච්චා ඊට පස්සේ අනුපාකන්තෝව උපායේන උපට්ඨබෙත්වා ඊතුරු ධර්මය තමන් සුතයෙන් අහලා ධාරණය කරගත් ධර්මය මේ තුල සම්පූර්ණව පවතිනවා මේ දේවල් දකින්නකන් මේක සම්පූර්ණ නැහැ ඒක නිසා උපායන උපාට්ඨවෙත්වා අනවශේෂෝ අනවශේෂතෝ සම්මසති කෙලවරක් නැතුව සම්පූර්ණ වෙන කන්න මම මේක දැක ගන්නවා කියන අදහස පවතිනවා. අරමුණක යමක් ප්‍රකටද එයින් විපස්සනාද බැස ගන්න. නමුත් මේ සන්තෝෂ වෙන්නේ. සන්තෝෂ වෙන්නේ මොකද්ද? ඒ තමන් සම්පූර්ණමදී ආත්මසම දැක ගැනීම පිළිබඳව සාධන හිතින් දිගට කරගෙන යනකොට තමන් නොදැක්ක සිව් කොටස්, ඊතානත් සූක්ෂම කොටස් වැඩි වෙන්න පටන් ගන්නවා. මේකට තමයි අපිට කියන්න පුළුවන් ධර්ම වශයෙන් කියලා. ඒක නිසා යම් කිසි කෙනෙක් හැමදාම භාවනා මේ సంతාන වශයෙන් ආකාර වශයෙන් පවත්වනවන ඒක බොහෝම නිරස වැඩක්. ඉතාමත්ම දුෂ්කර වැඩක්. ඒ මොකද ඒ උපදේශය නියම අවශ්‍යතාව වෙලාවට පාවිච්චි කරන්නේ නැතුම වෙන්න පුළුවන් එකක්. දෙවෙනි එක තමයි මේ ස්වභාවික ලක්ෂණ මතුවෙනකොට ඒකට නියම තැන දෙන්නේ නැහැ. නැවත නැවතත් අර ප්‍රඥප්තියෙම හිත පවත්නවා. මොකද කාය ආසාව වැඩි. ජීවිත ආසාව වැඩි. මේ නිසා නැවත නැවතත් අර ගොරෝසු නැතිවම හිත යොදන. යොදන නිසා ස්වභාවික ලක්ෂණ වලට මතුවෙන්න අවස්ථාවක් නැති වෙනවා. මේ නිසා යෝගාවචරය භාවනා කරන ගමන් නිතර සත්පුරුෂ ආශ්‍රය තියෙන්න ඕන. කල්යාණ මිත්‍ර ආශ්‍රය තියෙන්න ඕන. සත් ධර්ම ශ්‍රවණය තියෙන්න ඕන. ධර්ම සාකච්ඡා පවතින්න ඕන. පවතින ගමන් මේ සතිය අඛණ්ඩව යන්න ඕන. යම් වෙලාවකදී කල්යාණ මිත්‍රාශ්‍රය ගැන කලකලා හෝ ධර්මයේ ගැන හිතලා හෝ ධර්ම සාකච්ඡා ගැන හිතලා හෝ සතිය වාලා වෙනමන එවැනි මිත්‍යා කල්යාණ මිත්‍යෙක් නෙවෙයි. එවැනි ධර්මයක් විපස්සනාවට නැත්නම් මේ භාවනාවට ගැළපෙන ධර්මයක් නෙවෙයි. එවැනි ධර්ම සාකච්ඡාවක් යෝගාචර ගැළපෙන ධර්ම සාකච්ඡාවක් නෙවෙයි. මොකද නියම කල්යාණ මිත්‍යානං සතිමන්තයි උපත්ිත සතියකින් කටයුතු කරන්නේ යෝගාචරයට වැටෙනවා. ආදාසියක් වෙනවා. ලකින් ලකින් මොහොතේ සතිය පිළිගන්නවා. ඒ වගේම යම් ධර්ම දේශනාවක් ඇහෙනකොට තමයි දැනගත්තා වූ දේ හොඳට පැහැදිලි වෙනවනම් ඉස්සරහට ආවෝ සැක දුරු වෙනවනම් අනිත් වෙන ධර්ම සාකච්ඡාවක් තමයි ධර්ම දේශනාවක් තමයි ඉදිරියට උදව්. මේ නිසා යෝගාවචරය මේ කරුණු භාවනා කරන අතර වාරයේදීම නිතර ආශ්‍රය කරනවා. ආශ්‍රය කරමින් කරමින් යථාපාකට යමක් ප්‍රකටද යමක් හොඳට වැටහෙන සුළුදී එතනින් විපස්සනාද නිවේෂෝ විපස්සනාද බැසගන්න. පච්ච ඊට පස්සේ උපාය මේ සම්පූර්ණ ධර්මතාවය එහෙම නැත්නම් අනවශේෂව මේ දේ මම දැක්කේ නෑ මේ දේ මම දන්නේ නෑ කියලා <clears throat> නොදන්න පැති සහිතව මේක ඉවර කරා යම් වෙලාවක යෝගාවචරයට මේ ස්වභාවික ලක්ෂණ පිළිබඳව දැනීමේ යම් අඩුපාඩුවක් තියෙනවා නම් ඒකට හිත බැඳෙනවා යම් වෙලාවක දැනුම යම් වෙලාවක දර්ශනීය දැකීම සාක්ෂි අඩු නම් ඒ තාකල් යෝගාවචරය යර්මුන්ට බඳිනවා. යන්න වෙලාවක යෝගාවචරය දැනුම දැකීම සම්පූර්ණ එතනින් මිදෙනවා. හිත බැඳුනොත් භයානකයි හිත මිදුනොත් සාන්තයි. මේ නිසා යෝගාවචරය හිත භාවනාව මේ ස්වභාවික ලක්ෂණ වලට මතුවෙන අවස්ථාව වෙනකොට විශේෂ වීර්යයකින් විශේෂ කුසල ඡන්දයකින් මේ අවස්ථාවේ ඉදිරියට ඉක්මනට تعلق කරගන්න. ඒ تعلق කරගන්න නම් හරියට අරමුණට හිත එල්ල කිරීම ඊටාත්ම සූක්ෂම විදියට පුරු කරන්න. ඒ විතරක් නෙවෙයි. වරින් වර බර බිම තබමින් ඔස ඔසවාගෙන යන්නේ වගේ නෙවෙයි. ගත්තා වූ බර කෙලවරටම ඔසවාගෙන යන්නේ කුසේ. වීර්ය පරිපූර්ණ කරන කෙනෙකුසේ පරිපූර්ණ වීර්යකින් යුක්තව මේක ඉදිරියට ගෙන යනවා. එහෙම නොවුනොත් අතරමැද සීතල වුණොත් ආයෙත් අර කට්ට බෙදිනවා. මොකද ප්‍රඥප්තිය. ප්‍රඥප්තිය බොහෝම වේගෙන් ඝන බහල වෙනවා. ඉතානත්ම වේගෙන් ඝන බහල වෙනවා. සතිය එක මොහොතකින් තව මොහොතකට දියුණු වෙනකොට මොනතරම් වේගයකින් කස කැවෙනවද? ඊහා සමානව මේ අසතිමත් මොහොත් දෙකක් එකට આવොත් මහා ඝන බහල තත්ත්වයක් ලැබෙනවා. මේ නිසා මේ අතරමැද කිසිම විශ්‍රාම ගැනීමක් යෝගාවචර කෙරෙනවා. ගත්තොත් මහ විශාල වැඩ රාජකාරී කොටසක් බොරු වෙනවා. එකතු වෙනවා. වස්තර කරන්නේ. මේ නිසා යෝගාවචරය නොත් බිම නොතබූ වීර්යයක් වෙයි. දිගටම මේ කටයුත්ත කරගෙන යන්න ඕනේ. තුවක් මේ වෙලි කියන්නේ ඉගෙන ගන්න කෙනා මුලින් වෙඩි කියනකොට නම් ඒ එල්ලේ දිහා පැත්තට වෙඩි තියාගත්තත් දක්ෂයි. පහු වෙනකොට ඒ ලෑල්ල දිහාට කොහේ හරි කමක් නැ වෙඩි තියාගත්තොත් දක්ෂයි. නමුත් වෙඩි තියාගෙන තියාගෙනනොත් ඒ ලෑල්ල ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් රවුම් පුංචි කරලා පුංචි කරලා මේ හරක් ඇහක් පවන ප්‍රමාණයට අඩි යාර ගානක් ඈතකින් කියලා දක්ෂ වෙනවයි කියලා කියන්නේ අර ලෑල්ලට වෙඩි කියන එක නෙවෙයි ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් අර පුංචි පුංචි වලලු වලින් හරියට නැදටම චිත්තට වෙඩි කියන්න දක්ෂ වෙනවා. විපස්සනා කරනකොට මුලදී හිත කලබල වෙලා තියෙන වෙලාවදී මුලදී කොතනින් හරි පටන් ගන්න. පටන් අරගෙන දිගට දිගට යනකොට යනකොට එයි යත්තා වූ අත්‍යන්ත දේ දැක ගන්න නම් අරමුණ පහළ වීමත් සමගම කිසිම කල්පනාවකින් කිසිම ආකල්ප වලින් තොරව ඒ අරමුණ වහ වහා දැකගත්තොත් ස්වභාවික ලක්ෂණ මතුවේ. අන්න එතනදී නම් ප්‍රඥප්තිය හැලෙනවා ස්වභාවික ලක්ෂණ වලින් සංකතියට හිත වැටෙනවා. සංකතිය දැක්කොත් විතරෝම වෙනස් වෙනවා. මේ භාවවල පිළීමෙන් තොර දුක් දෙන ස්වරූපෙන් තොර වෙන යාමක් නැති බව වැටහෙනවා. අනිත්‍යං <clears throat> යමක් අනිත්‍ය නම් ඒක දුකයි. ප්‍රධාන වශයෙන්ම දුක්ඛ ප්‍රමාණය දැනගත්තට පස්සේ ඒක දුක බව අලුතින් ඇවිල්ලා කියලා දෙන්න ඕනේ. හොඳට හිතට වැටෙනවා නිතරම මේ අනිත්‍ය භාවයේ නැවත නැවතත් නැවත නැවතත් හිත ආශ්‍රය කරනකොට ඊයතාව පෙළෙන ස්වරූපේ කිසිම අස්වැසිල්ලක් නැහැ. ඒක තැනක මොහොතක් ඉන්න පුළුවන් ස්වරූපයක් නැහැ. ඉතින් මෙහි උදේක යමක් අනිත්‍ය නම් මෙහෙව දුක නම් ඒකේ කොහෙද පාලනය කරන්න පුළුවන්කම. ඒක කොහෙද මගේ කියා ගන්න පුළුවන්කමක්. ඒකේ පවතින සම්පූර්ණ අනාත්ම ස්වභාවය. මෙන්න මේ විදිහට සංතතිය දකපු කෙනා සංකත ලක්ෂණයට වැටෙනවා. මේ විදිහට තමයි හිත මේ විපස්සනා නියාම ධර්ම දිගේ ඉදිරියට යන්නේ. මේ සඳහා සතිය මුල් කරගෙන සාකච්ඡා කරනකොට මේ සතියේ එnte එnte එnte සුපතිත්ිත බවක් නැත්නම් සතිපත්ථාන සතියක් වඩපත් වෙන්න නම් ප්‍රධාන වශයෙන්ම නිවැරදි එන්නේ. නැත්නම් විතක්කය අඛණ්ඩ වීර්යය, නොනිමි වීර්යය, දැල් වෙන වීර්යය. මෙන්න මේ කාරණා දෙක තියෙනවනම් යෝගාවචරාගේ ධර්ම ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් මතුවෙන මතුවෙන මොහොතටම ඒ ඒ අවස්ථාවේදීම උණු උණු වීම දැක් ගන්න පුළුවන්. එහෙම දැක්කොත් මේ ගන්න දෙයක් නැති බව අතහැරිය දෙමේ යුතු බව ධර්මයේ විසීම ඔප. නොදැක්කොත් ඒ නිසා අල්ලනවා. යම් තාක් ඇල්වීමක් තියෙනවනේ ඒ මේ කාරණා හරියට නොදා ගන්නවා. දැක්කම එතනම අතහැරෙනවා අතහැරියා නම් එතනම විමුක්තිය. ඒ නිසා මේ ගති අපි මුලින්ම කල්යාණ මිත්‍යාන්තර දක්ිතෝ. කල්යාණ මිත්‍යාන්තර දැක අපි මේ පිළිබඳව ශ්‍රද්ධාව පහළ කරගෙන කුසල ඡන්දේ පහළ කර ගන්න ඕනේ. අපිටත් මේ ධර්ම ඇති කර ගන්න නැතුව සතිය පිළිපදවා ගන්න නැතුව සතිපට්ඨානයෙන් තොරව කවදාකවත් මේ විමුක්තිය සාදංග වශයෙන්වත් ලබන්නේ නැහැ. මේ ලැබුවත් සදාංග වශයෙන් යම් කියක් දැනටමත් ලැබලා ඉන්නෝ ඒ ලැබලා ඉන්න ප්‍රමාණය වුණත් සාතික කරගන්න මේක බහුලීගත කරන්න. ඒ බහුලීගත කිරීමෙත් මේ විතක් මේ ਵਿਚාරය මුදුම විදියට තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගන්න ඒ සඳහා කල්යාණ මිත්‍යාගේ ආශ්‍රය ලැබෙන්න. ඒ වගේම ධර්ම ශ්‍රවණය, ධර්ම සාකච්ඡා, පොත්පත් බැලීම ආදී මේක නිතරම අලුත් වෙනවන භාවනාවේදී භාවනා පරියන්කේදීම මේ ධර්ම ඉදිරිපත් වෙනවා. ඒ ඉදිරිපත් වෙනකොට මේ ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් සතිය ඉතාමත් ස්වභාවයටපත් වෙලා අවසානයේ සම්පජාඤ්ඤය ඉදිරියටදීමේ මේ කෙලෙස් ධාරාව ඉතාමත්ම නානා දිශාවෙන් නානා ආකාරයකට ජාවවත් බලවත් කැවි එන කෙලෙස් ධාරාව කපහරින්න පුළුවන්. ඒ නිසා මෙතුවක් වෙලා ඉතාමත් අවශ්‍ය භාවයේ මේ ධර්ම දේශනාවට අරුම්කන් දීමෙන් ලැබපු යම්තා මූල ධර්ම දැනුමක් වෙනවනම් ඒ වාගේම තම තමන් භාවනා කිරීමෙන් ලැබුවා වූ අත්දැකීම් රාශියක් වෙනවා නම් ඒ සියල්ලම සමබර කර ගැනීමෙන් තම තමන්ටත් මේ භාවනාවේ සතිය සුපතිත්ත සතියක් වාටපත් කර ගන්න ලැබේවා එසේ ලැබීමෙන් ඒකාන්තයෙන්ම ඵලයේ වශයෙන් ලැබෙනා වූ සමාධිය ප්‍රඥාව විපස්සනා ඥාන වශයෙන් දියුණු වීමෙන් සාධංග වශයෙන් ලබන මේ විමුක්තිය අවසානයේ මාර්ග ඥානයේ සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කිරීමෙන් එවැනි මාර්ග පිළිවෙලින් මෙත් ලැබිය යුතු මේ සාන්ත සුන්දර භාගයට යාගන්ත සියලු දෙනාටම සතිය ප්‍රධාන කරගත්ත ඉන්දිය ධර්ම වැඩිවීමට හේතු වේවා වාසනාව වේවා කියන මෛත්‍රී භාගත ප්‍රාර්ථනාවෙන් කල්පනාවෙන් අදට නියමිත ධර්ම දේශනාව මෙතනින් සමාප්ත කරනවා ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපද ගරු උදේවිගම ධම්මජීව ස්වාමීන් වහන්සේ